අවසරයි ස්වාමීන් වහන්ස. නිරුවන් සරණයි. මගේ කමටහන වර්තාව සුපුරුදු පරිදි උදේසවස බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව වාඩි වී සිටින ඉරියව්ව දෙස හිසේ පිට පාදාන්තය දක්වා කිහිපවරක් බලා සිටියා. ඔබ වහන්සේ ගියවර උපදෙස් තුන් පරිදි හිත දෙස ටික වේලාවක් නිහඬව බලා සිටියා. ඉන් පසු හුස්ම රැල්ල දෙසට හිත යොමු කළා. පසුගිය සෙනසුරාදා ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවෙන් පසු ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ සතිය පිළිබඳ ධර්ම දේශනාවකට සමන් දීමෙන් පසුයි ඉහතින් විස්තර කළ ආකාරයට එදින භාවනාවට යොමු වුණේ. ආයු සාදු. ඉතා ඉක්මනින් හිත සංසුන් වුණා. සිත දෙස ටික වේලාවක් බලා සිටින විට සිතුවිලි කිසිවක් නැතුව ගියා. කය පුරාම හිස් බවක් සැහැල්ලු බවක් දැනුණා. ඒ ආකාරයට ටික වේලාවක් සිටින විට මගේ කය ගින්නකට හසු වී දැවි කළු වී දරදඬු වී වාඩි වී සිටිනා වගේ පෙනුණා. මට බියක් දැනුන්නේ නැහැ. මේ වෙලාවේ මේ මේ විදිහට ටික වෙලාවක් වුණයින් පසුව මේ සිදුවීමට කලින් සිදුවේ කුමක්ද කියා සිතන විට ඉබේම ඒ தත්වයෙන් අයින් වුණා. නැවත සිත සංසුන් කරගන්න උත්සාහ කළත් බැරි වුණා. ඉන්පසු භාවනාවෙන් අයින් වුණා. ඊට පසු දිනක භාවනා කරන විට සිත සංසුන් වී සිතුවිලි කිසිවක් නැතුව සිත දෙස බලා සිටින විට සිත ක්‍රමෙන් කයින් වෙන් වී සිත හිසෙන් උඩට ගියා වගේ දැනුණා. කය නොදැනී ගියා. මේ ආකාරයට බොහොම සැහැල්ලුවෙන් සිටියා. සිතවිලි පිටතට යාමක්වත් පිටත ශබ්ද කිසිවක් ඇහෙන්නේවත් නැහැ. එසේ සිටිය කාලය ගැන මට කිව නොහැකි. භාවනාවෙන් අයින් වෙන්න උත්සාහ කළ විට වෙනදා මෙන් එකවර අයින් වෙන්න අපහසු ගතියක් දැනුණා. සෙමින් සෙමින් එක වේලාවකට පසුයි සාමාන්‍ය තත්වයටපත් උනේ. නේ අනික් සතියේ අනික් දිනවලදී සාමාන්‍යයෙන් වෙනදා පරිදි භාවනාව කරගෙන ගියා. සමහර දිනවලදී සිත සංසුන් නොවූ අවස්ථාවන් ද ඇති වුණා. සිත සංසුන් වූ අවස්ථාවල සිතුවිලි පිටතට ගියා. නැවත නොදැනීම කය තුලට පැමිණියා. ඒ දෙස උපේක්ෂා සහගතව බලා සිටමින් භාවනාවේ යෙදී සිටියා. දවසේ සාමාන්‍ය කටයුතු කරන විට බොහෝ දුරට සිහියෙන්ම කටයුතු කිරීමට උත්සාහ කරනවා. වරින් වර සිහිය වෙනත් අරමුණකට යන අවස්ථාවන් ද ඇති වෙනවා. ස්වාමින් වහන්සේ පෙර දින දෙකක භාවනාවේදී ඉහත සඳහන් කළ පරිදි එන වෙන ඇති වූ වෙනස්කම් පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම හිතනවා මේ ඕකේ අර හිත වැඩෙන හොඳ පැත්ත ගැන දැන් ගොඩක් උපේක්ෂා සාගත වෙන්න අම්මා ඉගෙන ගිර තියෙන කිච්චිය තියෙනවා. ඔය කියන වචනත් එක්ක. ඒක තමයි මම විශ්වාස කරනවා අර හිත කලබල වෙන වෙලාව තාම අපේ කමටහන වෙලා නෑ වගේ. මෙහෙම ගැතියක් වගේ පේන්න තියෙනවා. වගේ. ඒ කියන්නේ තාමත් අපිට භාවනා කරන්න හිත තැම්පත් විය යුතුමයි වගේ එන්නේ ඒ වගේ නිකන් අදහසක් නිකන් දැන් හිතන්නකෝ බෝලංකන්ද තපෝවර්ණ කියන එකට මම දාලා තියෙන අදහස තමයි සතෝවෝ වික්ඛවේ විහෙරිය සම්පජා. අන් ඒක. 100න් ඉන්න සතිමත් භාවයෙන් ඉන්න. ඒ වගේ අර අපේ හිත තුන තාමත් තියෙන්න පුළුවන් 100. වනාහි නෑ භාවනාව වනාහි හිත තැම්පත් වීම අරබයා සිදු කරන කාර්යයක් වන්නේ ආන් ඒ වගේ එකක් තාමත් තියෙනවා වෙන්න පුළුවන් අතරින් පතර හෝ. මම කියන්නේ හැම වෙලාවකම කියලා. අතරින් පතර හෝ තියෙන්න පුළුවන්. ඒකයි අර හිත කලබුණ වෙලාවේදී උත්සාහ කරන්නේ ඒක හදාගන්න. ඒකයි අර හිත නොසන්සුන් වෙච්ච අවස්ථාවකදී උත්සාහ කරන්නේ ඒක සකස් කරගන්න. ඒක සකස් කරන්න. එහෙම නැත්නම් හිත සංසුන් වෙච්ච වටපිටාවක මතකයකට හෝ මෙයාව අරගෙන යන්න උත්සාහ කරන්නේ. ඉතින් මගේ යෝජනාව තමයි ඒකත් අපි කමටහනක් කරගනිමු කියන එක. ඒ ඒ තියෙන වටපිටාව හිත කැළඹුණා සහ හිත සමාහිත හෝ තැම්පත් වුණා කියන එක අපිට පුළුවන් නම් එක හා සමාන ලංසුවක් දෙන්න තරාදිය දෙපැත්තට දාලා හරියටම හරිය වැඩි. ඒක හන්දා අපි තවදුරටත් බලනවා මේ ඉඳ දැපත් වෙච්ච අර හොඳින් ඉන්න වෙලාවල් ගැන ඇත්තටම දැන් මට කතා කරන්න ඕනේ නැහැ. තවදුරටත් ඒ ඒ වටපිටාවල් වල බලන්න ඕන ශරීරය තුල මුළු ශරීරෙම දැනෙනවා කියන සඳහනක්ම කරලා තිබ්බා. ඒක තුල දැනෙන එක කොයිතරම් දුරට ප්‍රකටයිද? මොනවද දැනෙන්නේ? මොනවද නැත්තේ? ඇයි මේ දැනෙනවා කියන එක කියන්නේ? කොහොමද ඒක කියන්නේ? මොකක්ද ඒ කියන්න තියෙන කාරණා? ආන් ඒ වගේ කාරණා ටිකක් අරගන්න බලන්න. වගේම මම මතක් කරන්න කැමතියි අර හිත දෙස බලාගෙන ඉන්නවා කියන එක මට තේරෙන්නේ නැහැ ඒක ප්‍රායෝගිකද කියලා. මොකද තාම හිතක් ගැන මම කිව්වේ නැහැ. මොකද ඕක චිත්තානුපස්සී අසසිතාමති පස්සිතාමති කියනවා තව පස්සේ තියෙන. ඇත්තම කියන්නේ. ඒක හින්දා අපි දැනට අපිට තේරෙන්නේ අපි දැන් ස්පර්ශ කරන හරියයි කියන එක මම මතක් කරන්න කැමතියි. ඒක තමයි අපි දැන් හිත හැටියට හඳුනාගන්නේ. ඉතින් ඒක සමහරක් පිට සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්, වේදනාවක් වෙන්නත් පුළුවන්, ආන් ඒ වගේ දෙයක්. ඒක හන්දා පුළුවන් තරම් ශරීරේ පාදක කරගන්න බලන්න කියන යෝජනා කරන්න ඕන. මොකද එයා තමයි කල්යාණ මිත්‍රයා අපේ අපිට මේකට ඉන්න සාක්ෂි. ඒක හන්දක් පුළුවන් තරම් ශරීරය තුල තියෙන සංයාව ගන්න බලන්න ඕනේ. එහෙම වුණාම ඒක අස්සේ තියෙන ওই ආනාපානය අපිට පේන්න ගන්නේ. සමහරකට ඒ ඒ මම මේ විදිහට කියන එක දන්නේ ඔබතුමිය හිත දිහා බලනවා කියලා කියන්නේ. නමුත් කෙසේ වෝ වේවා ශරීරය තුල තියෙන සංයාව පොඩ්ඩක් ගන්න බලන්න ඒක මම හිතනවා අපිට ලොකු සාධකයක් සාක්ෂියක් අරගෙන එවි කියලා. ඒත් එක්කම සාමාන්‍ය ජීවිතයේ අර තිය පුදු ගන්න බලනවා කියලා කිව්වා. ඇත්තටම හොඳයි. ඒ දේවල් නම් පුළුවන් තරම් තමන් පුරුදු කරපු දේවල් ටික පවත්වා ගන්න බලන්න සිහිය ඇති කරගන්න අලුතෙන් භාවිතා කරන දේවල් ටික නැවත තවදුරටත් වැඩි කරගන්න බලන්න. ඕක ඉතින් කොහොමද වැටෙනවා සම්මා වායාම කියන කොටහට. තවත් එකක් තමයි ධම්මජීව සාංශය මතක් කරපු එක ඇත්තටම හොඳ දෙයක්. මටත් උන්වහන්සේව හම්බ වුණේ මම තායිලන්තේ හිටපු කාලෙදී. ඒ කාලේ මට ඔය යාළුවෙක් හිටියා කතා බහ කරපු අන්න එයා තමයි ධම්මජීව හඳුරම හඳුනන. ඒ ඉතින් ඒ කාලේ ඉඳලා තමයි උන්වහන්සේ වාසය කරන්නේ. ඉතින් මේ වගේ සාංශලා ඒ දේශනා හෝ උන්වහන්සේලාගේ ගෝලපාලයන්ගේ දේශනා හෝ මොන හරි මේ වගේ දේවල් පරිශීලනය කරන එක ඇත්තටම මේ ගමනට ලොකුම හයියක් ශක්තියක් කියන එකම මතක් කරගන්න ඕන. බොහොම සන්තෝෂයි. ඒකින්ද මම යෝජනා කරන්න කැමති අර කියාපු කාරණා ටික බලන්නම ඊළඟ අවස්ථාවකදී භවනාව තුළදී ආපහු එනකොට අම කිව්වා එකපාරටම එන්න අමාරුයි වගේ කියලා. වෙන්න පුළුවන්. ඒ එන්න අමාරු වෙන පැත්තේ ඔබතුමීට ඒක තේරෙනවා නම් හොඳයි කියලා මම කියන්න කැමතියි. ඒ කියන්නේ ඒ තියෙන නිදහස් භාවයට වෙලා ඉන්න ඉන්න එක හොඳයි වගේ තේරෙන්න පුළුවන්. නමුත් ඊට ඇතුලේ තවත් පැත්තක් තියෙන්න පුළුවන්. ඒ හොඳයි කියලා හිතන හන්දම නෑ මේකෙන් අයින් වෙන්න ඕන කියන අන්න ඒ වගේ අදහසකටත් කිට්ටු වෙන්න පුළුවන්. ඕම් ඕවා වගේ දේවල් ටික කල්ගත්තු ටික ප්‍රතිසූක්ෂම වගේ වෙන්න පුළුවන්. ඕම හෝ වේවා භාවනාව හොඳින් වෙනවා කියලා කියනවා. සන්තෝෂයි. අපි තවදුරටත් ඉදිරියට කරගෙන යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි. මම සිත දෙස බලා සිටිනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කය හිස් නම් ඒ කයේ හිස් බව දිහා බලාගෙන ඉන්නවා. ආ අපි ඒකට කියමු කයේ හිස් බව දිහා බලාගෙන. ඔව් එහෙමයි ස්වාමීන් දැන් මම අර සැහැල්ලු බවටපත් වෙනවා කොහම දැන් අර හුස්ම රැල්ල ආශ්වාසය ගත්තාම ඒ හුස්ම රැල්ල ගිහිල්ලා නිකන් මුළු ඇඟ පුරාම තෙරපිලා මුළු ඇඟ පුරාම යනවා වගේ අන්න එහෙම තේරෙනවා. එතකොට ඒ ඒ දිහා බලාගෙන ඉන්නවා චාපින්හන්ස. අර නැතුව මේ හිත කියලා ඉතින් එහෙම වෙන් කරන්න බෑ අර ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන ඒ ක්‍රියාව දිහා බලාගෙන ඉන්නවා. ආ ඒක හරි අන්න හරි අන්න හරි. අනේ ඒක බලාගෙන. ඒක ළමේ පුළුවන් තරම් වඩා ගන්න බලමු. එහෙම වුණාම හිත ප්‍රකට වෙයි කොහොම නමුත් ඒ කෙසේ හෝ අපි තුල පුළුවන් තරම් වැඳෙන්න බලමු ඕවට සාදර වෙන්න බලමු ඒත් එක්ක සමාන ජීවිතේදී වුණත් ඕ මුදේට තේරෙවි ඕනෑම දෙයක් කරනකොට කරනකොට අපිට ඒක කරන්න ලේසි වෙන්නේ මොන තාලෙන් මොකද කියලා භාගත ඕක ප්‍රැක්ටිස් වේවි භාවනාව තුළ අපිට හරියට සිද්ධ වුණා නම් ඕක සාමාන්‍ය ජීවිතේ කොහොමද යනවා ඒ කියන්නේ භාවනාව අපේ සම්පූර්ණ මානසික රටාවම වෙනස් කරන්න පටන් ගන්නවා ඒ කොහොමද එහෙම තාම ඒකෙන් අයින් වෙන ධර්මතාවයන් වල ගොඩක් වෙලාට මමත්වය පාලනය කරන ගතිය අන්න ඒවා බොහොම අඩුයි. ඉතින් ඒ වගේ ස්වභාවයන් වෙනස් වෙගෙන යන විදිය එක අර තමන් ප්‍රශ්නයක හෝ මොනහරි කාරණාවක කැට ගැහිලා හරි මෙහෙම වෙලා ඉන්නවනම් ඕවා වෙනදාට වඩා බොහොම ඉක්මනට දැනෙන තේරෙන පේන්න පටන් ගන්නවා. ඒවත් එක්ක මේ අපි අර ඉමෝෂනල් භාවයෙන් නිදහස් වෙලා අපක්ෂපාතීව නිරීක්ෂණය කරන දැනට කිට්ටු වෙනවා. මොකකටවත් අපක්ෂපාතීව කරන්නේ නැහැ. සම්මාංශ අර හිත සංසුන් කරගෙන එතර හොඳ අවස්ථාවක අර වගේ නිකන් අර කාය පිච්චිලා වගේ එහෙම දකින්නේ ඇයි එහෙම ලොකු වෙනසක් අනිත් පැත්තට යන්නේ එහෙම වෙන්නේ සමහර කෙනාට ශරීරය තැම්පත් වෙච්ච වෙලාවකදී නැත්නම් ওই වගේ සමාහිත වෙච්ච වෙලාවකදී යන්නේ අපි හරියට තාම දැන් අපි අපි කියනවා අපිට ශරීරය දකින්න පුළුවන් වුණා දැක්ක කියලා. ඒ නමුත් ශරීරය තුල තියෙන ඝන මොකක් හරි ස්වභාවයක් ප්‍රකට වුණා කියන්නේ. උදාහරණයක් ඇටියට අපේ ওই ඇටකටුවක් අපේ අරමුණට ආවයි කියන්නකෝ. එතකොට ඒ වෙලාව එයාට ඒ ඒක ඔස්සේ ඒක ඒක ඒක ඒදී ඒ කාරණාවල් ටික ප්‍රකට කරගන්න ලේසි වටපිටාවක් වෙන්න. උදාහරණයක් ඇටියට කියනවා නම් දැන් හිතමුකෝ අපේ ඇඟේ තියෙන උෂ්ණ දැන් සීතල කාලේ තිබ්බ කියන්නේ ඒ වගේ කායට හිත තැම්පත් කරගන්න පුළුවන් නම් භාවනාව තුළ ওই රස්නේ කොහෙද තියෙන තැනකට හිත යොමු කරලා ඒ රස්නේ ගතිය මුළු ශරීරය පුරා වර්ධනය කරගන්න පුළුවන් වෙන ගතියක් එන්න පුළුවන්. එන්න පුළුවන්. මේක හරියට අර අර පීති සුඛ තියෙනවා ඇඟ හරහා අර ශරීරය පුරාම වර්ධනය කරගන්නවා හාම සමානයි. එකම සමානයි. එකම එකයි. අන්න ඒ වගේ දෙයක් අපේ හිතෙන්ම අර નિરાයාසයෙන්ම සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් සමහර සමහර කාරණා අපිට ওই ප්‍රකට වීමත් එක්ක ඒකම හරියටම කියන්න අමාරුයි මොකක්ින්ද වුණාද කියලා. කොහොම නමුත් වෙන්න පුළුවන් අර ශරීරයේ කොහේ හරි තියෙන තද තැනක් ඒ කියන්නේ පටවි ගතියේ කිත්තු මොකක් හරි ඒ වගේ කාරණාවක් අපේ අරමුණට ආහම ඒහා සමානව තියෙන සංඥා ටික ඔක්කොම එක හා සමාන විදිහට ප්‍රකට වෙන්න පුළුවන්. මුළු අඟ පුරා. ඒක සාමාන්‍ය කියලා ගන්න පුළුවන්. මොකද මේ වෙනකොට අපිට ප්‍රකට වෙලා තියෙන්නේ හරි සමානයිනේ බලන්නකො. දැන් වායෝ ධාතුව ප්‍රකට වෙලා තියෙනවා ශරීරේ පුරා. එතකොට අම්ම කියනවා මේ ශරීරේම මුතුයි සැහැල්ලුයි කියලා. ඒ හේතුව උනේ ශරීරේ පුරාම තියෙන වායෝ ධාතුව ප්‍රකට වෙච්ච හින්දානේ. එතකොට අම්මේ ඕකෙම මාත්‍රිකා වෙනස් වීමක් තියෙන්නේ පටවිලට ආපුවාම. එහෙම නේද? අන්න ඒ වගේ දෙයකට උනා වෙන්න පුළුවන්. එතකොට අපි දැනට අපිට තියෙන විශේෂත්වය තමයි ඒක අපි බලාපොරොත්තු නොවිච්ච එකක්. ඔන්න ඔතනයි පොයින්ට් එක තියෙන්නේ. ඒ බලාපොරොත්තු නොවිච්ච එක හින්දා අපි ඒකට ටිකක් සැලුනා වෙන්න පුළුවන්. ඒක ගැන හොයනවා වෙන්න පුළුවන්. එතකොට මේක අපි ගන්න බලමු පරීක්ෂණයක් හැටියට, ප්‍රශ්නයක් හැටියට, ප්‍රශ්න පත්‍රයක් හැටියට. අපේ භාවනාවේ අපේ තියෙන උපේක්ෂාව මනින කාරණාවක් ඇති. අන්න එහෙම ගන්නට උනහම ඔය කියන දේවල් වලදී අපි කම්පා වෙන එකද හොඳ නැති එකද හොඳ? නැත්තම් මේකත් කමටහනක් කරගන්න එකද හොඳ නැති එකද හොඳ කියන එක අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒකට ඕක අස්ති තියෙන ඕකට තියෙන කැමැත්තද තියෙන අකමැත්තද තියෙන්නේ කියන එක තමයි අද අර්දේශනාවේදී කියන්න උත්සාහ කළේ. ඔය කියන එක අපි ගන්නේ මොන මොන අර ඇදින්ද? එහෙම නැත්තම් මොන විදිහේ කොහොමද මේක කියන්නේ මොන විදිහේ බලාපොරොත්තුවක් එක්කද මොන විදිහේ වුමනාකමක් එක්කද කියන එක තමයි හිමී හිමීට හොයාගන්න මේ උත්සාහ කරන්නේ ඒකින් නම් මේ ප්‍රකට වෙලා තියෙන්නේ නම් කොහොම නමුත් අර තියෙන වායෝ ධාතු වෙනකොට පටවි ධාතු වගේ විමුක්ත ලක්ෂණයක් ඇවිල්ලා ඒක මුළු ශරීරයටම දීලා නිකන් ලොක්ුණා වගේ වෙන්න පුළුවන් මොකටද ඊට පස්සේ අපිට සමහරක් වෙලාට ඔය කියන ස්වභාවයෙන් අයින් වෙන්න ඕනුනහම ඒක නිකන් තේරෙන්නේ නැහැ වගේ නිකන් දරදර ස්වභාවයක් වගේ එකක් නිකන් තේරෙන්න පුළුවන් ඒ වුණාට දරදර වෙලා නැහැ මේකේ වෙලා තියෙන්නේ අර පටවි ගති ටික තියෙන ඒ කොටස් ටික විතර අපිට දැන් ස්පර්ශ කරන්න පුළුවන් වෙලා තියෙනවා එකපාරටම වගේ. මේකේ තියෙනවා ආපෝ ගතිත් තියෙනවා තේජෝ ගතිත් තියෙනවා වායෝ ගතිත් තියෙනවා. දැන් මූලිකව අපි ඉගෙන ගන්න ඕන ටික අර වායෝ ධාතුව හරහා තමයි මේක කරන්නේ කොහොමද මොකද කියන්නේ. ඉතින් ඒත් එක්ක වුණත් මේකේ අපිට අහුවෙන්නේ මේකේ ASCII ඉතින් ওই කියන කතන්දර ටිකක් තමයි තියෙන්නේ කියන්නේ. අට්ඨීනං නගරං ගතං වංශලෝහිත ලේපණං යක්ති ජරාච මච්චුච නමුත් ප්‍රශ්නේ තමයි මානමක් කෝචව හිත ඇටකට වලින් හැදිච්ච නගරයක් තියෙනවා වංශලෝහිත ලේපණ මස් වලිනුයි ලෝහිත ලේ වලිනුයි තමයි ආලේප කරලා තියෙන්නේ යක්ත ජරාච මච්චුච ජරාවටපත් වෙන එකමයි වැඩේ මරණයටපත් වෙන එකමයි වැඩේ නමුත් කාරණේ කියන්නේ මානමක් කෝචව හිතෝ මේ මාන්නය, වසුරුකම ආදී කොට තියෙන ඒ හැම කෙලෙසයක්ම මේකේ කොහෙර තියෙනවා. ආන් ඒ වගේ තමයි. ඉතින් අපි අපි දැන් ඉගෙන ගන්න ඔය කියන කාරණා බුදු පියාණන් වහන්සේ ඕ රහතන් වහන්සේලා දේශනා කරලා තියෙන ඒ කාරණා අපි දැන් දකින්න පටන් ගන්නවා වගේ එකක් තියෙන්න පුළුවන්. මේක එතකොට භවනාව තුළදී කොහොමත් අපි දැකලා තියෙනවා. ඊට කලින් වුණා. එතකොට අපි ඉගෙන ගැනීම මෙවුවා මොනවා හරි තීතේ තියාගෙන ඉන්නවා නම් මොනවා හරි කරදර එහෙම දාගෙන තියෙනවා. ඒවා ඉතින් ඇත්තට මෙච්චර ඉතින් පළක් නැති කාරණා කියන එක තේරෙන්න ගණේවිය. ඒත් එක්ක ඕ ඒවා අපි ඉගෙන ගන්න ගන්නේ ওই වගේ කාරණාවන් වලට අර දෙන ලංසුව අඩු කරගන්න එකෙන් තමයි. එහෙමයි. ඒකම කවදාවත් භාවනාවක් කරපු නැති කෙනෙක් එක්පාරට පාවුනා නම් එහෙම මෙහෙ දෙනවකට අගයක් ආයෙත් නැහැ කෝටි ගාණක් නේ. උනාට කාලයක් තිස්සේ භාවනා කරන කෙනෙක්ට තෝ වගේ දෙයක් තියෙනවා නම් ගණන් ගන්න දෙයක් පාට. අන්න ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි උත්සාහ කරමු පුළුවන් තරම් සිහිය දිනු කරගන්න. ඔය ඒ අස්සෙදි ඒ සිහියත් එක්ක තමයි යන්නේ ওই දේවල් වෙනකොට ඕකට තියෙන ප්‍රතිචාරය පේන්න පටන් ඒක අපි ගන්නෙ කොහොමද? ඒක ඒකට ඒකට දක්වන ඇලියාව මොකද්ද? මේක තුල ඇතිවීම නැතිවීම ඇතිවීම පැවතීම නැතිවීම කියන එකද දකින්නේ. එහෙම නැත්නම් මේක මල කරදරයක් ඇතිවීම මල කරදරයක් පැවතීම මල කරදරයක් නැතිවීම කියන එකද දකින්නේ. අනේ හොඳයි ඇතිවීම, අනේ හොඳයි පවතිීම, අනේ හොඳයි නැතිවීම. ඕ අනේ එපා නැතිවීම. අන්න ඒ වගේ අදහසකට දෙයක් කියන එකයි හොයාගන්න ඕන වෙන්නේ. ඒකට ඇත්තටම උවමනා වෙන්නේ සිහිය දියුණු කිරීමයි. එහෙමයි සාරාංශ. එහෙමයි සාරාංශ පෙරුවන් සම්මයි බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ. ආ දෙවසනේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ උදේ අවදි වෙච්ච වෙලේ ඉඳලා සතියෙන් සිටීමට උත්සාහ කළා. සාමාන්‍යයෙන් පැය හතරක් විතර වරින් වර අමතක වුණත් හුඟක්ම සතියෙන් හිටිය කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් අවසරයි. සතියෙන් හිටියා කියන එක අම්මා කොහොමද සීන සාක්ෂි බලවත්? ඒක සැරින් සැරේ මතක් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් වතුර බොනකොට ඒ වාජනය අල්ල මේක අට ළඟට ගෙනියනවා. එහෙම දැන් පිරිසිදු කිරීමේදී මට මතක් වෙනවා දැන් මම සතියෙන් ඉන්න ඕන කියන එකත් මට මතක් වෙනවා. ගොඩක් වෙලාවට දේශල් පටන් ගන්නකොට එහෙම අවසාන වෙනකොට මතක් වෙනවා. හ්ම්. අන්න එහෙම වෙනවා සමහරවිට එහෙම ඉඳලා එක සම එක දවසක් හැබැයි දැන් ඔහොම උදේවරු ඉඳලා එකපාරට දවල් නානකොට මට මතක් වුණා මම සිත සතියෙන් හිටියේ නෑනේ කියලා මතක් කළා ඔන්න සතියෙන් ඉන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. එහෙමයි දැන් පොත් වෙලාවට ස්වාමීන් වහන්සේ ওই ටෙලිෆෝන් එකේ ඉන්නකොට එහෙමනම් සතිය පවත්වන්න පහසුයි. ඊට පස්සේ ඈ ස්වාමීන් වහන්සේ ටෙලිෆෝන් සතිය කියන්නේ <laughs> ඊට පස්සේ හවසත් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් සතියෙන් කෑම කන වෙලාවට එහෙමනම් ගොඩක් වෙලාවට දවස හැමදාම කරන වැඩවලදී ගොඩක් වෙලාවට සතිය පවත්වන්න මතක් වෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ඊට මොකද අනේක හැමදාම කළත් ඒ වෙලාවේ එකපාරට භාගයක් නානකොට තමයි මතක් වුනේ මම මෙච්චර වෙලා කිසිම නිකින් හිටියේ නැහනේ කියලා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කරනවා කියන බුද්ධ වන්දනාව කරලා පැය භාගයක් විතර දී භාවනාව කරලා ඊට පස්සේ සක්මන් භාවනාව කළා ස්වාමීන් වහන්සේ එහිදී යටිපතුල පොළොවට ගැටෙන තැන තද ගතිය ගොරෝසු ගතිය ඉතල දැනුණා හිතේ හිස්කතිය වැඩි ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් අඩි 40ක් විතර දිගට තමයි සක්මන් කරන්නේ සමහර වෙලාවට ඒ දිගමත් මට සිතුවිලි මුකුත් නැතුව යන්න පුළුවන් සමහර වෙලාවට යන අතර සිතිවිලි එනවා. ඒ වුණත් ස්වාමීන් වහන්සේ යටිපතුලට එකපාරටම හිතේ එනවා. ඒක නිකන් ඒක නොදැනීම වගේ ඇවිල්ලා නොදැනීම වගේ යනවා වගේ. එහෙම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව අවසානයේ සිහියෙන්ම වතුර ටිකක් පානය කරලා පරයන්ක භාවනාවට වාඩි වුණා. ඊට පස්සේ ශරීරයේ ඉහළ ඉඳලා පල්ලෙහාට සැහැල්ලුවෙන් තුන් පාරක් පිටටගෙන ගියා. ඊට පස්සේ සිත ශරීරය තුල සැහැල්ලුවෙන් පැවතුණා. මොහොතකදී ඉඳලා කෙලවර දක්වා සැහැල්ලුව ඇති වුණා ස්වාමීන් වහන්සේ. විඳින් විට ආස්වාසයක් දැනුණා. ඊට පස්සේ ටික වෙලාවකදී ශරීරයේ කිට්ටුවම ශරීරයේ පිටතින් යාබදෝ සිත එක තැනකට ඒකාග්‍ර වෙලා තිබුණා ස්වාමීන් වහන්සේ. අර වෙනද කියන ශරීරේ පුරා යන සැහැල්ලුව තිබුණේ නැහැ. පහසුවක් එහෙමත් නැහැ. එහෙම තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒ අවස්ථාවේ ආස්වාද ප්‍රසවාතයේ නම් දැනුනේම නැහැ ස්වාමීන් වහන්සේ. සිතුවිලි එන බව ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඊට පස්සේ මට මේ එකපාරට මා මට හිතුනේ ස්වාමීන් වහන්සේ මේ පොඩි වෙලාවයි මම මේ විදිහට හිටියේ කියලා. ඊට පස්සේ ඒකත් ඈ ස්වාමීන් වහන්සේ නමුත් වෙලාව කොට ඔය නෑ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒ තත්ත්වේ නැති වුණා. නැති වුණාම මට මගේ හිත නොසන්සුණා මම ඉරියව්ව මාරු කළා. හැබැයි ඉරියව්ව මාරු කරපු ගමන් විනාඩි 5කින් විතර එලාම් එක වැදුනා. එතකොට මට හිතුණා මම ටිකක් වැඩි වෙලාවක් පැයකට ආසන්න වෙලාවක් පරයන්කේ හ්ම් නෑ හිටිය කියලා. ඊට පස්සේ මම ඒ අනිත් ඉරියව් මාරු කළා. පැය භාගයක් පරයන්ක භාවනාවේ යෙදුණා. හ්ම් මම ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අනිත් දවසෙත් පරයන්ක භාවනාවට වාඩි වුණාම ඊට කරලාම ටික වෙලාවක් සැහැල්ලුවෙන් ඉඳලා පෙර වගේ ශරීරයේ සැහැල්ලුව තදට දැනෙන්නේ නැහැ. ශරීරයේ මට පේන්නේ මූණ මූණ ඉදිරිපසව පෙදෙසකට වගේ සිත ඒකාග්‍ර වෙලා තියෙනවා. සිතුවිලි තුඟක් ඉන්නේ නැහැ ස්වාමී. එහෙම ඉතින් අනිත් දෙදා නම් කි පැයම වගේ විදිහට හිටියා ස්වාමීන් වහන්සේ. මාගේ කමට විස්තරය එපමණයි උපදේශක් බලාපොරොත්තු වෙනවා. එයාම කමඨාන දැන් අම්ම ඊළඟ දවසේ ඔය කමඨාන තියන අය ඊළඟ දවසේ භාවනාවට කලින් ඔය කියන මධ්‍යස්ත මතධාරී කියනකම. ඒ ඒ කමඨහන කියවන්න භාවනාවට කලින් ඒක කියවුවහම තේරෙන්න ගනීවි කාමීට පෙර පරයන්කේදී හෝ සක්මනේදී අප තමන් තුළින් තමන්ටම සිද්ධ වෙලා තියෙන කාරණය මොකද්ද? මේක හරියට කිව්වද නැද්ද කියන එක තමන්ටම තේරෙන්න වෙන ගණේ. එතකොට ඔබ සිද්ධ වෙන විදිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. කොහොම නමුත් අර ශරීරයෙන් විදියට වගේ හිත ගිහිලා නැත්නම් අවධානය මෙහෙම වගේ ස්වභාවයක් පෙනිලා නිකන් වායෝ ධාතු විදි වගේ එහෙම එහෙම පෙනිලා ඊට පස්සේ ශරීරය මුකුත්ම නැතිව එහෙම ස්වභාවයක් තේරිලා තියෙනවා කියලා කිව්වම ඒක බොහොම බොහොම නුදු සැහැල්ලුක කොහොමද කියන්න දන්නේ නැහැ කියලා කිව්ව වෙන්නත් පුළුවන්. එතකොට අර අපේ ශරීරයට තියෙන අපේ බැඳීම් ඊළඟට ඒක ඒක ආරක්ෂා කරගන්න රැක ගන්න බලා ගන්න තියෙන උමනාකම් ඒව මගේ කියන කන් මොහොතකට අපේ හිතේ නිදහස් වුණා වෙන්න පුළුවන්. එහෙමත් එක්ක පොඩ්ඩක් හිතට නිදහසක් වගේ තේරුණා වෙන්න පුළුවන්. ඒක අපිට තේරෙන එක චෛතසිකෝ අපිට ඒක කියන්න තේරෙන්නේ ඇඟෙන් අයින් වුණා වගේ කියන එක වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔක උත්තම දේ තමයි. අර ආනාපානයට මුලින්ම අපි අර සාදර වුණා වගේ එහෙම නැත්නම් අර රළු පිටින් පටන් ගමුකෝ රළු දෙයට සාදර වුණා වගේ සියුම් දෙයටත් සාදර වුණා වගේ අපි මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී තමයි පුරුදු කරන්න තියෙන එක මේක ක්‍රමය තමයි මෛත්‍රියම තමයි. මේක මෛත්‍රියමයි. එතකොට ඒකට මෛත්‍රී ගීලාවෙන් අවසර දීලා, ඉන්ට දීලා ඒක එහෙම තියෙනකන් ඒකට ඒකත් එක්ක යාළුවෙක් වගේ වෙලා ඒ දේ අනුමත කරන්න වුණාම ඒක ගැන අපිට තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්කම හම්බුනේ. පජන්චාහාමුදුරන්ගේ ලස්සන උපමාවක් තියෙනවා still forest pool කියන පොතේ. උනාසි කියනවා කැලෑවකට ගිහිල්ලා ඔය විලක් ගාවට වතුර විලක් ගාවට භාවනා කරන්න වාඩි වුණාම අපි නිශ්චලවම හිටියොත් එහෙම මේට කලින් ජීවිතේ කවදාවත්ම දැකපු නැති විදිහේ සතු අපි ඉදිරියේ පේන්න පටන් ගනීවි කියලා කියනවා. හැබැයි අපි මොහොතක් හරි එහෙම නැත්නම් අංශු මාත්‍රයක් හරි මෙලවුනොත් වෙනස් වුනොත් එහෙම ඒ සතු ආපහු යන්ට යයි කියලා කියනවා. නමුත් අපි නොසෙලී නොසෙල්වි ඒ ඒ දිහා බලාගෙන ඉන්නවා නම් ඒ සතුන්ව අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න අපිට පුළුවන් කමක් අන් ඒ වගේමයි භාවනාව තුළදී සමහර සමහර කාරණා සිද්ධ වෙන්න පුළුවන් අපිට මේ කලින් අධ්‍යක්ීම් නොලැබුච්ච නොලැබිච්ච දේවල් අන්න ඒ වගේ වෙලාවන් වලදී ඇත්තටම ඒවා තමයි ප්‍රශ්න පත්‍රය වගේ වෙන්නේ. අපි ඉගෙනගෙන තියෙනවා ශරීරය ඇතුලේදී අපිට මොන හරි දෙයක් දැනෙනවා නම් ඒක මධ්‍යස්ථ මතධාරී රූපේක්ෂා සහගතව සතියෙන් සංස්කෘත දැනෙන්නේ යුක්තව යෝනිසෝ මනසිකාරයට දාගන්න. ඒක ඒ විදිහට බලන්න. ඊට පස්සේ අවස්ථාවක් එන්න පුළුවන්. එහෙනම් ශරීරයෙන් පිට වුණොත් මොකක්ද වෙන්නේ? අන්න ඒ වගේ ස්වභාව ධර්මයෙන්ම අපිට ලැබිච්ච ඊළඟ ඊළඟ පාඩම් වගේ වෙන්න පුළුවන් අම්මේ ඔයදී. ඉතින් ඕකෙදිත් අපි ඉගෙන ගන්න ඕන කාරණේ තමයි මේකේ අස්සි වගේමයි පිට කියන්නේ. අස්සෙදි වගේමයි පිටදිත් තියෙනවා. ඉතින් ආන් වගේ කාරණා පුරුදු පුහුණු කරන එක හොඳයි කියලා මම යෝජනා කරන්න කැමතියි. කොහොම නමුත් ඉවසීම කියන එකම තමයි එතකොට ප්‍රධානම යතුර වෙන්නේ. ඒ තියෙන අවස්ථාව තුළට විලා මධ්‍යස්ථ මතධාරීව එහෙම නැත්නම් අපක්ෂපාතීව නිරීක්ෂණය කරගෙන විතරක් ඉන්න පුළුවන් කියන ස්වභාවය කොච්චරක් දුරට තියෙනවද කියන එකයි ප්‍රකට කරගන්න ඕන වෙන්නේ වැදගත්කම ලැබෙන්නේ. ඉතින් ඒත් එක්ක සාමාන්‍ය ජීවිතය ගැන කීප එක ගොඩක්ම සුවිශේෂයි. ඒකදී ආ මේ බලන්න ඔය සාමාන්‍ය ජීවිතයේදී සිහිය කියන එක කැඩිලා ආපහු එනවනම් එන්නේ මතක් කරලා බලන්න එක හා සමාන කාරණාවන් වලටද එහෙම නැත්නම් අසමාන කාරණාවන් වලටද උදාහරණයක් ඇටියෙද දැන් අම් කියවනේ කිසිමකෝ තියනානයක් ගැන කියවනේ තියනානකොට සිහිය ගොඩක් වෙලාවට කැඩෙනවා නම් බිඳෙනවා නම් ඒ කැඩෙන බිඳෙන සිහිය ආපහු එන්නේ ඒකේ එක එක එක අවස්ථාවකදීද එහෙම නැත්නම් තැන් තැන් වල නැත්තම් විවිධ විවිධ අවස්ථාවන් වලදීද කියලා පොඩ්ඩක් හොයලා බලන්න පොඩ්ඩක් ස්පර්ශ කරලා බලන්න ටිකක් මතක් කරලා බලන්න ආපස්සට ගිහිල්ලා බලන්න ඒකට හේතු වෙන්න පුළුවන් චුට්ටක් අර කමඨාන් වார்த்தාව වගේ සකස් නොකලා වුණාට දවස පොඩ්ඩක් අර මතක් කරන්න උත්සාහ කරන එකෙන් ඒ ගතිය ඇති වෙන්න පුළුවන්. මොකද ගොඩක් ඇතු කියන එකක් තමයි වයසට යනකොට මතකේ නැතිනවා කියන එක. ඇත්තටම කියනවා නම් මතකය කියන එක අපි නැති කර ගන්නවා. අන්න ඒක ඇත්ත කතාව. ඒ විදිහට අපි ඒක ඒක කොහොමද කියන්නේ? ඒක නිකන් උපදවාගෙන නැත්නම් ඇති කරගෙන නැගිටවාගෙන තියාගත්තනම් හරියන්නේ. අන්න ඒ වගේ දෙයක් කරන්නයි අපි ඉගෙන ගන්නෙ. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී කොහොම නමුත් අරතරමට සතිමත් වෙන්න උත්සාහවන්ත වෙන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ගොඩක් වැදගත් වෙන්නේ අපි ඒ ඒක තොරතුරු හැටියට අම්මා නැවත නැවත මතක් කරනවා. භාගදා මෙහෙම කමියුනිටි එකකදී කියන එක වුණාන වෙන්න පුළුවන් ප්‍රසිද්ධියේ ඒ වුණාට කියනවා නම් තවත් හොඳයි. ඒකම කොහොමද මේ සිහියට එන්නේ? කොහොමද මේක සිහියක් දැනගත්තේ? ඇයි සිහිය නෑ කියන එක තේරුනේ? ඒ සිහිය නෑ කියන එක තේරුණාම ඒකට තිබිච්ච ප්‍රතිචාරය මොකක්ද? ආපහු සිහිය දැනට ආවේ සිහිය නෑ කියන එක දැනගත්තට පස්සේද එහෙම නැත්නම් එහෙම නොදැනුනොත් අන්න ඒ වගේ කාරණා ටිකක් උරගා බලන එක හොඳයි කියලා මම යෝජනා කරන්න කැමතියි. එහෙම බලනකොට මුලින් සිද්ධ වෙගෙන යනවා. අපි ඔහොම කරගෙන යමු. 100ට ප්‍රධාන දැන දෙන්න මේ ඉගෙන ගන්නවා. එහෙම වුණාම අපිට දේවල් වල සිද්ධ වෙන කාරණේට අපේ ඇතුලේ තියෙන අදහස බැඳීම, අපේ ඇතුලේ තියෙන අරෑදීම මොකද්ද කියන එක අල්ල ගන්න පුළුවන් කමක් හම්බ වෙවි කියලා මම විශ්වාස කරනවා. බොහොම සතුටින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිංසිතේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආතනසන්නේ. මේ මගේ සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේ වම දකුණ වශයෙන් සක්මන ආරම්භ කර සුළු මොහොතකින් පාදයන්හි ක්‍රියාවන්ට සිත යොමු කෙලෙමි. තරමක අඩුවේකින් පාදයන් පොළවේ ගැටෙන හැටි දෙස හිත යොමු කෙලෙමි. කකුල බිම තබන විට කලමෝ බිඳුඹද බිම වදින බවත් ඉන්පසු ඇඟිලි බිමට තදවන ස්පර්ශ වන හැටි දැනෙන්න විය. ශරීරයේ බර ඒ පාදයේ උසුලන බවත් අනෙක් පාදයේ එසවන බවක් දැනුනි. ඒ පිළිබඳව දැඩි අවධානයකින් මුලින් ඒ ක්‍රියාව කළ නමුදු පසුවේ සැහැල්ලුවෙන් ඔහේ සිදුවන්නක් බව දැනේ. ඒ ක්‍රියාව අතරතුර අවට ශබ්ද දැනේ. ඒවා දුරදිගට එතරම් හිත දුවන බව නොහැඟේ. එහෙත් සක්මන අතරතුර සිතිවිලි වලට සිතිවිලි වලට සිතිවිලි වලට විටින් විට හිත දුවයි. කෙටි කාලයකින් නැවත අරමුණට සිත එන බව හැඟේ. සිත කයත් සැහැළු බවක් දැනේ. පොළවේ සීතල බව, පිරුවෙලිය පතිත වීමෙන් ඇතැම් තැනක උණුසුම්ව තිබූ තැන්වල පාදයන්ට දැනෙන උණුසුම මෙසේ දැනුමින් විනාඩි 15ක පමණ සක්මන් වේලාවක් ගත කළ සයන්හස පර්යංකය බුද්ධ වන්දනාවෙන් අනතුරුව තෙරුවන් සමා කරගෙන පර්යංකය ආරම්භ කළෙමි. පළමුව අවටින් ඇසෙන ශබ්දවලට හොඳින් අවධානය යොමු කළෙමි. ඒ සමග ටික වේලාවක් ඒ ශබ්දවල සමග සාදරයෙන් වාසය කළෙමි. විවිධ කුරුළු කුරුල්ලන්ගේ ශබ්ද වාහන ශබ්දවලට සැහැල්ලු හිතකින් අසා සිටියෙමි. සිතට කිසිම අමනාපයක් නැත. ඉන්පසු ඉඳගෙන ඉන්නා ඉරියව්වට සිත යොමු කර දෙතුන් වරක් ඒ නිරීක්ෂණය කළෙමි. එසේ කරන විට සුරන් රැල්ල නාස්පේ වැඩි ඉහළට ඇතුල් වන බවත් පහළට එන හැටි දැනෙන්න විය. විවිධ අවස්ථා දකිමින් දිග බව, කෙටි බව, සීතල බව, උණුසුම් බව දක්මින් පසු වූයෙමි. අවට් ශබ්දයකට සිත ගියද ඉක්මනින්ම අරමුණට සිත එන බව දැනේ. සිතුවිල්ලක් තුළදී නම් ඊට වඩා වැඩි කාලයක් සිත අරමුණින් ඈත් යන බව දැනේ. සිත අරමුණකින් තොරව ටික වේලාවක් සිත නැවත අරමුණ සමග එක්වේ. ඈත ඈත අතීතයේ දුටු මුහුණක් මතකයට ඇවිත් මොහොතකින් ඉවත් වී නැවත අරමුණට සිත එක්වේ. ඇතැම් අවස්ථාවලදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේද නොදැනී අරමුණකින් තොරවම සිත පවතී. මෙසේ ධර්මක වේලාවක් සිටීමට හැකිය. සැහැල්ලුවෙන් සිතද කයද සැහැල්ලුවකින් පරයන්කේ ධර්මක වේලාවකින් අවසන් කළ නිසා එනවාස. එහෙමයි. එදිනෙදා ජීවිතයේ අත්විඳින සතිය ගැන ඉදිරිපත් කරන්න සන්නහස. හ්ම් කියන්න මේ. එදිනෙදා කටයුතු වලදී සිහිය පැවැත්වීම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි යම් යම් කාරණා තෝරා ගතිමි. උදේ කිරියාහාර බුද්ධ පූජාව තබන අවස්ථාවේදී පාත්‍රයට දානේ පිළියෙල කරන ලද දානේ පාත්‍රයට බෙදෙන අවස්ථාව. සතියෙන්ම කිරීම සතියේ උපරිම සතියකින් කිරීමට කටයුතු කරනවා. නමුත් කාල් සෝදන තැනදී සතිය ගත්තත් එය වැඩි දුරක් පවත්වාගෙන යන්න බැරි බවක් තියෙනවා සයන්වස්. ඊළඟට මල් මල් පූජා කිරීමට පිළියෙල කිරීමේදී මල් වල විචිත්‍රත්වය ඒක සතිය හරි අවදි කිරීමක් වගේ වෙනවා සයන්වන්ත වතු සුදු මල් හදන විට දකින්න වත්සුතුමලේ වටේට තියෙනවා මේ බික්කු වගේ එකක් තියෙනවා දකින්න. ඒක කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒක නිකන් ඇති අවදි වුණා වගේ ඇති වෙනවා. ඊට පස්සේ පහුවෙනි දවසේ මං ආයෙ හදනකොට දකින්නවා ඒ මාලේ ඒ ස්කැලප් වගේ තියෙන එක තියෙන නිසා ඉන්නහස වම් පැත්තේ පමණයි. මුළු මල් පෙත්තෙම නෑ ඒක කියලා දකින්නවා. එතකොට ඒ සතියෙන් අපි කොයිතරම් තීව්‍ර තැනකට යන්න පුළුවන්ද කියලා දැනෙනවා. ආයේ ස්වාමීන් වහන්සේ ඇන්දෑවට තව මල් ජාතියෙත් නැත්නම් ඒක පූජා කරනකොට ඒකටම ආවේනික සුවයක් තියෙනවා. එහෙමයි. ඒ එතකොට ඒක අර පුංචි කාලේ ඉඳලා තිබුණ එකක් ඒක ගුණාහය කරා ආග්‍රහණය වෙගෙන යනවා. ඒ වගේ ඒක දැනෙනවා. ඊළඟ තව තැනකදී මම හතු ගන්නකොට එක පොස්සක් තියා ඉන්නවා තදින් සද්දය ඇහෙන්න වැඩිපුර. ස්ටයිල් එකක් ගන්නකොට ඒ සද්දය. ඒක නිකන් කూరు වගේ කොස්ස තියෙන නිසා නැස ඇත්තටම මම කැමති උදේට ඒ වැඩේ යෙදෙන්න. තරජ්ජිකේ කටු සිමෙන්ති එකක් තියෙන්නේ. ඒතකොට ඒක අර සද්දයට අතු ගෑන බ්‍රාස් දාලා හිට. ඒක ටික වෙලා කතු ගාගෙන යනකොට ඒක අර කන් වලින් ගිහිල්ලා අර මනස විඥානය මට දන්නේ කොතනද කියන එක එතනට යනකම් මේක යන බව හොඳට ටික වෙලාවක් අත්තන අත්විඳින්න පුළුවන්කමක් තියෙනවා ඊළඟට තේක බොන වෙලාවට වාඩි වෙලා ඒකටත් ගන්නවා වෙලාව දිවට දැනෙන රස දිවේ උණුසුම රසට වැඩි උණුසුම එතෙන්දී ඒතර ඒකෙදි සිටවිල්ලක් එනවා සයන්නාසයක පාට දවසම මට දැනුණා මේ ඇහි කනෙන් ශබ්ද වලින් දිවට දැනෙන දේෙන් ඇහැට පේන දේෙන් ඒතර මේ හැම දේවල් තුලින්ම දැන් පොස්සේ මම දැන් නිල් පාටක් දැක්කයි ධාතු ගානකට ශබ්දෙත් එක්කම පාටක් දැක්කා. ඒතර මේ ක්‍රියාවලියක් නේද මේ ඉන්ද්‍රිය වලින් අපිට සිද්ධ වෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් වලින් මේ ක්‍රියාවලියක් නේද මේ අපේ මේ සිද්ධ වෙන්නේ කියන හැඟීමකුත් ඇති වුණා සයන්ලාට. ඒ පිළිබඳව නිවැරදි කිරීම කර දෙන විසව වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිනවා සායන්‍යංශ අවසරයි. එහෙමයි. ඇත්තටම සන්තෝෂයි. විශේෂයෙන්ම ඔය සිහිය කියන එක අපි දකින්න දේ තුල නොදකින්න පැති පෙන්වන්න ගන්නවා. ඔකට ලස්සන කතාවකුත් තියෙනවා. එහේ. මට දවසක් එක හාමුදුරුව කෙනෙක් භාවනා කරලා හදිසියෙම ඔය ශාරීරික අවස්ථාවක් හින්දා යනවලු බාත් รู ම් එකකට. සමහර කෙනෙක් මේ කතාව අහලා ඇත්තටි කොහොමද කවන්න මේක හරි ෆනි මං ඉතින් කියනවා. මේ බාත් รู ම් එකට හාමුදුරුවෝ යනකොට සිහියෙන්ම දොර ඇරියක්. සිහියෙන්ම දොර ඇරලා බාත් รู ම් එකට ගිහිල්ලා එතකොට දැක්කලු ඒ දොර පුදුමාකාර ලස්සන දොරක්. දූවිල්ල තිබ්බා වුණාට ඒ දූවිල්ල තියෙන එක හරි කලාත්මක භාවයක් තිබ්බලු. ඒ කලාත්මක භාවයක් තිබිච්ච ඒ දූවිල්ල තියෙන කටි ඒ දේවල් මෑත් කරගෙන හාමුදුරුවෝ දොර අරිනකොට අතත් නැමෙන දිග ඇරෙන ගතියත් හමුදුරන්ට තේරෙනවා. අර දොර අරිනකොට සද්දයක් කාවලු චරාස් ගාලා ඒකත් හරිම ලස්සනයි. නිකන් ඒ මයිල් කෙලින් කරන තරමේ හරි ලස්සන සද්දයක්. දැන් ඒකත් හමුදුරු වහගෙන හිමි හිමි රඩිය තියාගෙන යනකොට බාත්රූම් එක ඇතුලේ තියෙන දේවල් අපිලිවෙලක් වුණාට ඒ අපිලිවෙල තුල පිළිවෙලක් දැක්කා. ඉතින් එහෙම දැකගෙන කොමඩ් එක ගාවට යනකොට ඊට වඩා ලස්සන දෙයක් කොමඩ් එකේ දැක්කලු. මේ ලෝකේ දැකලා තිබ්බ ලස්ස ලස්සනම චිත්‍රේ කොමඩ් එකේ වතුර උඩ පාවෙනවා. ඒක වෙන කවුරු හරි කෙනෙක් ඊට කලින් පාවිච්චි කරලා ගිය එකක්. ඉතින් හාමුදුරුවෝ මේක දැක්කලු දැක්ක ගමන් හාමුදුරුවන්ට හිතුණලු මේ මැද තියෙන චෛත්‍ය වගේ විදිහටම තමයි මම නම් ස්ථාන චෛත්‍යයක් හදුවොත් කවදා හරි හදන්නේ කියලා. <laughs> වටේට පරිවාර පරිවාර චෛත්‍ය වගේ කීපයකුත් තිබ්බලු මල් යටවල් වගේ දේවල් තිබ්බලු හමුදුරෝ කල්පනා කරාලු මේ විදිහටමයි මගේ මම ඒ මල්වත් හදන්නේ නැත්තම් මේ මේ චෛත්‍ය මල්ලු හදන්නේ කියලා එහෙමම හිතුවා. ඉතලා ඊට පස්සේ හමුදුරෝ නිකන්තරණයක් නේ කියන්නේ ඉන්ස්පයරින් වගේනේ විශේෂත්වයක් පිච්ච දෙයක් නේ දීර්ඝ හුස්මක් ගියාලු එතකොට. එතකොට තේරුණාලු මේ ජීවිතයේ දැනගෙන තිබිච්ච උණුසුමක් එක කැටිවිච්ච ප්‍රියතම සුවඳ දැනෙනවා කියලා. <laughs> කොහමයි තව ටිකකින් ඒක කන්නත් හිතෙන්න පුළුවන් කියන හාමුදුරු විකාරට අර ප්ලස් එක මේව කරලා වතුර ගහලා දැම්මා. කොහමයි කමන්නේ. කොහමයි කමන්නේ. සිහියාවේ අපිට අපි දකින්න දේවල් වල නොදකින්න ලස්සනක් පෙන්වන්න පටන් ගන්නවා. ඒතරම කියනවා නම් අපි ඒක මීට කලින් නොදක දකින්න ඇති. නමුත් ස්පර්ශ වෙන්නේ නැහැ. හේතුව අපේට බැඳිලා තියෙනවා අර මාළුක පුතහාමසෝ කියනවා වගේ සති මුට්ටා ප්‍රිය නිමිත්තක් මනස කරතෝ අපි ඇත්තටම කියනවා නම් ප්‍රිය නිමිත්තයි මෙනෙහි කරන්න ගන්න. සමහර කඩවල් වලදී මම ඊට කලින් මල් හදනකොට කල්පනා කරන්න වෙච්ච හෝ නැඹුරු වෙලා තිබිච්ච යම්කිසි කාරණාවක් තියෙනවා. උදාහරණයක් ඇරෙටි කියන්නකෝ ආරි පූජේමි බුද්ධං කුසු නේන නේන කියලා කළා කියලා. එතකොට ඒ වෙලාවේදී අමගේ අදහස හෝ ඒ කියන යොමු කිරීම ඒ කියන එකත් එක්ක උනා මිසක මේක තුල තියෙන ඔය නිහඬ රසය විඳින්න අපි එකතුනේ නැති වෙනවා. නමුත් සතියට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න අපි අර අර කෘතිමව දෙයක් හදලා ඒක රස විඳිනවට වඩා මේ ලෝකයේ ස්වභාව ධර්මයේ තුල තියෙන ඒක රස විඳින්න පටන් බුදුරජාණන් වහන්සේ තරම් ලස්සන කවියක් මේ ලෝකේ නෑ අතම කියන්නේ. අරඹාන දණිය කියන සූත්‍රයේ මාර ලස්සනයි. ඒ කියන කාරණාව. සමහර අවස්ථාවල තියෙන බුදුහාමුදුරු හාමුදුරු එකන් එන දී ඇලි පෙන්නන්න. සත්තු පෙන්නන්න, කැලෑවල් පෙන්නන්න. ওই විනය පිටකේම හරියට කියනවා ඒ කතා. එතකොට අපි ඒ ඒ වගේ ඉගෙන වෙන්නේ අතරම කියනවා නම් අපි ඉගෙන ගන්න ගන්නවා මේක තුල අපි අපේ අපේ අදහස දාලා මේක රස විඳිනවට වඩා ඒක තුල තියෙන රසය උකහා ගන්න එක. අපි ආන් මේ වගේ තැනකට එනවා. තව කතාවක් තියෙනවා මේක සජන් බ්‍රහම්ගේ කතාවක්. එක ගුරුවරයෙක් ගෝලයක් එකතු කරගෙන යනවලු හවස් අරුවේ ඈත අහස බලන්න. එකම එක කොන්දේසියක් තියනවලු කතා කරන්න තාම. ඊපස්සේ යනකොට ඈත අහස මාරම ලස්සනයිලු එක තැනක් තියනවලු එතනද ගියාම. ගෝලයා කියනවලු අනිවාර්ය ලස්සන කියලා. කියපු ගමන්ම ගෝලයා වෙනවලු අප්පා. හේතුව එයා ඒ මනිනවා කියලා කියන්නේ ගෝලයාගේ තියෙන සීයේ తত্ত্বය. මොකද එයා ඒ විඳින්නේ එයාගේ වචනවල රසය මිසක ඒක තුල තියෙන රසය නොවනවා කියන්නේ. මේකේ තේරුම වෙනත් එකක් නෙවෙයි අර තමන් තුල තියෙන වමනාව කියන එකයි අපි මූලිකවම ප්‍රකට කරගන්නේ. නමුත් සිහියට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඒ කියන දේවල් බැහැර වෙන්න බැහැර වෙන්න මේක තුල තියෙන අර මටසිරු රසය කියන එක අපි ස්වභාව ධර්මය කියන එකට ගරු කරන්න පටන් ගන්නවා. ඒක ඒක ඒකේ විදිහට තියෙන එක හොඳයි වගේ. එහෙම තැනකට එන. උපසම්පදා හාමුදුරුවන්ට ඕක උගන්වන සිල්පදයක් තියෙනවා. අපිට ගහක කොලයක්වත් කඩන්න තාන. මේක එපා කියලා කියන්නේ. හේතුව ඒක තියෙන එකේ ලස්සන එහෙම විඳින්න බල. ඒ තියෙන එකට තියෙන්න දෙන්න. ආන් ඒ වගේ අදහස් වෙනවා. ඉතින් කොහොම හරි ওই වගේ ලක්ෂණයන් අපි සාමාන්‍ය ජීවිතය තුළදී ප්‍රකට කරගන්න එක හොඳයි. භාවනාව තුළ පවා. ඉතින් ඒක ඒක අහන්න ලැබිච්ච ගණන් බොහොම සතුටු වෙනවා. බෑවටම කියන්න ඕන තවදුරටත් ඒ වගේ කාරණා එකතු කරගන්න බලන්න. වගේම අම්මා ওই වගේ දේවල් මෙනෙහි කරනකොට නැත්නම් ඒ විදිහට සිහියෙන් ඉන්නකොට හොඳටම හොයලා බලන්න ජීවිතයේ තියෙන දුක් දුම්නස් අපි කාටත් තියෙනවනේ. ඒ දුක් දුම්නස් වලින් අපිට නිදහස් වෙන විදිහක් තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි වර්තමානය ඔකට කියන වර්තමානය තුර ඉන්නේ නැහැ. අර ප්‍රශ්නය මොන හරි කියනවා නම් ඒ කාරණාවන් වලින් නිදහස් වෙලා නැහැ. ආන් ඒ වගේ. නමුත් මේ තියෙන එක විඳ ගන්න වුණාම අපේ අර තියෙන ඉමෝෂනල් භාවයන් මොනවා හරි අර අසතිමත් භාවයන් වලින් අපිව දුකට ඇදලා දාපු පැති ඒ දේවල්ටි කොහොම වෙනස් වෙලා යනවා. එතකොට මේක තමයි සාමාන්‍ය ක්‍රමය. ඇත්තරම ඒක හරි සන්තෝෂයක් ආන්න ලැබිච්ච එකමයි. ඒක කොහොමද ඊළඟට භාවනාව තුළදී අම්මා සක්මන ගැන කිව්වා. හරි හරිම කොහොමද කියන්නේ ඒක බොහොම විස්තරාත්මකයි. ඒක හරි සන්තෝෂයක්. කකුල තියෙනකොට ඊළඟට සීතල තියෙන පොළව ඊට පස්සේ ඉරේලිය වැටිච්ච තැනක තියෙන ස්වභාවයන් අන්න ඒ වගේ. එතකොට බලන්නම් මේ දැන් ඔබතුමියට තේරෙනවා ඔබතුමිය අදහස් කළොත් මේ ජීවිතයේ තුලදීම අපිට ඒ කාරණා අර තියෙන මොන හරි දේවල් වලින් බැහැර වෙලා සිහිය තුල නිදහස තුල සාමකාමීත්වය තුල ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. හැබැයි අමා ඔය ඇවිදිනකොට අමා මුළු ඇඟමත් එක්ක ඇවිද්දා වුණාට අර අවධානය තියාගෙන හිටියේ කකුල් දෙකේ හිටා දැන් අපිට ඒ ටික තමයි ප්‍රකට වෙන්න ගත්තේ. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ පුළුවන් තරම් ශරීරය ප්‍රකට කර ගන්න බෑ. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඊළඟට පරයන්ක භාවනාවේදී ඉදර සිද්ධ වුණා කියලා කිව්වම සමහර සමහර කාරණාවක් හදාගන්න හෝ මොන හරි තියෙනවා නම් තියෙන්නේ අපේ අපි අර භාවනා අරමුණ හැටියට ගන්න යම් යම් කාරණා ටිකක් තියෙනවා. තාම අර අනිත් දේවල් අපිට හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කමඨහන නෙවෙයි වගේ. ඒ කියන්නේ භාවනාවට ආ මේක මේක භාවනාව නෙවෙයි නේ. මගේ භාවනාව ආනපානේ. අන්න ඒ වගේ එකකට එන්න පුළුවන්. සමහරකට සද්දයක් ඇහෙන එකක් භාවනාවක් නොවෙන්න පුළුවන්. ආ සිතවිල්ලක් දුවන එකක් භාවනාවක් නොවෙන්න. ටිකක් හිතන්න බලන්න ආනාපානේ ආස්වාසේ පටන් ගන්න තැන දැක්කනම් නැද යනවා දැක්කනම් අග ඉවරයක් වෙනවා දැක්කනම් ඕක හාම සමානයි නේද සිතුවිල්ලක් පටන් ගන්නවා දැක්කනම් ඒ සිතුවිලි දුවනවා දැක්කනම් ඒ සිතුවිල්ල ඉවරයක් වෙලා නිෂ්පවා වෙලා යනවා දැක්කම. නමුත් තමයි අපිට මේක ඒකට ඉන්වෝල්ව් ඒකට පණින්නේ නැතුව ඒක මගේ කරගන්නේ නැතුව ඒ සිතුවිල්ලත් එක්ක හිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අංකේ කොහොමදයි. ඊට පස්සේ ඒක තුල ওই කියන එක දකින්න පුළුවන් නම් ආනාපානය දැක්කහාම සමානයි කියලා මේ දෙයට අපිට යම් විදිහකට හිතා ගන්නත් පුළුවන් කමක් එන්න පුළුවන්. අන්න ඒවත් එක්ක තමයි අපි මේ ඉගෙන ගන්නේ. තියෙන හැම දෙයක්ම කමඨහනක් කරගන්නේ කොහොමද වෙන හැම දෙයක්ම භාවනාවක් කරගන්නේ කමඨහනක් කරගන්නේ කොහොමද අන්න එහෙම වුණාම අපි හැම වෙලාවකම ඉගෙන ගන්නේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ කියන ඒ වගේ සතර බ්‍රහ්ම විහරණත් එක්ක ජීවත් වෙන්න. ඒකයි බලන්න බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ජීවිතයේ වෙච්ච ප්‍රශ්නවලදී උන්වහන්සේ මූලිකව රියර්සල් කරේ නැහැ. පෙර පුහුණු කරේ නැහැ. ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. නමුත් උන්වහන්සේ අර හැම එකක්ම කමඨාණක් කරගෙන හිටපු හින්දා උන්වහන්සේ ඉගෙන ගත්තා මේ හැම එකක්ම විසඳා ගන්න කොහොමද කියලා. අපි එතකොට අපි මේ යන්නේ මේ මාර්ගය තුලයි. මේ සතුටු වෙන්න ඕන ඔය කරන එක තුල දැන් ඔයයන්ටම තේරෙමින් පවතිනවා මේක තුල ලොකු ලොකු වෙනසක් ලොකු ලොකු කොහොමද කියන්නේ ලොකු වර්ධනයක් තියෙනවා. ඒකට බුදුහාමුදුරන් ඇත්තටම පිස්සු වෙනවා. ඕන වගේම කියලා අරගෙන ආව හාමුදුරුන්ට පිස්සු වෙනවා. ඉතින් ඒ ඒක හඳ තවදුරටත් තමයි පුරුදු කරගන්න බලන්න. සාමාන්‍ය ජීවිතය තුළ අමා අද මොකක් හරි දෙයකදී සීය පුරුදු කරගත්ත කියන්නකො පළවෙනි වතාවට. උදාහරණයක් ඇටියට දැන් අර අර හල් හල් කතාවක් කිව්වේ අර හල් පුරුදු කරනකොට කියලා. ඒ වේදාවේදී අපි හිතමුකෝ සීය සීය පුරුදු කරගත්තා කියලා. ඒ පුරුදු ඇති වුණා කියන්නකො. ඊළඟ වෙලාවෙත් ඒ වගේ දේ කරනකොටම අර මතකෙට ගන්න බලන්න. ඒ කියන්නේ නැවතත් ඒ ඒ සිහිය පුරුදු කරගන්න එකටම යන්න බලන්න. ඒක ඒක පුරුදු වෙනකම්ම අර ස්වාදී චිතං අදිඨාති කියනවා වගේ ඒක ස්වාධීන විදිහටම සිද්ධ වෙනකම්ම ඒක සිද්ධ කරන්න බලන්න. ඊට පස්සේ අලුත් එකකට යනවා. ඒ කියන්නේ අම්මාගේ ඕක ඔය කියන කාරණාවදී සිහිය පිහිට වෙන එක ඉබේටම සිද්ධ වෙන තාක්කල්ම කොහොම වුණත් මොන දේ වුණත් ඒ දේ කරද්දි සිහිය එනවනම් සිහියට කිට්ටු වෙන්න පුළුවන් නම් සිහිය එතන පිටිට වෙනවනම් අන්න ඒක තමයි තියෙන්න ඕන උපරිම මට්ටම. ආන් ඒ වගේ නැත්නම් ඒක පුරුදු කරනවා. ඊට පස්සේ අපි අලුත් දේවල් එකතු කරගමු. පුරුදු වුණු ඇත්තටම කරගෙන යන විදිය සතුටුයි. ඒක ආන්න ලැබුණා. ඉතින් අපි මොකද කරගෙන යනවා? කොහොමද ඒක නැසන? සාදු සාදු සාදු සනස. සංඝහන්ස මම අවතරයි මට. තෙරුවන් සරණයි සංඝහන්ස මට ගිය සැරේ භාවනා වාරයේ ඔබ වහන්සේ දූ පරිදි අර අතහැරීමේ ධර්මතාවය ගැන විශාල කමතහන් වාර්තාවක් ආවර්ජණයෙන්ම ලැබුණා. ඒක හැබැයි දැන් කියන්න බෑ මට. ඒක දික්කෙත් දිගයි. ඒක නිසා පසුකාලීනව ඒ ගැන ඩිස්කස් කරන්න අඩු ගානේ පැයක්වත් ඕනේ බව මට තේරෙනවා. ඒක ඒ ඒක නිසා අද කියන්න විදිහක් නෑ. ඒ ඒ අනුව ඊට සුදුසු පොඩි ආටිකල් එකක් ඒ ඒ ආටිකල් එක කොහෙත්ම මගේ මේ කමටහන් වාර්තාව සත්‍ය සම්බන්ධ නැහැ. නමුත් ඒ වගේ දේ ආටිකල් එකක් මම මේ ධම්ම ගෲප් එකට දැම්මා. ඒකේ මේ අනිත් සහෝදර සහෝදරියන්ට ඒක කියව ගන්න ඕන නම් කියලා. එහෙම එකක් දැම්මා නමුත් ඔබ වහන්සේත් මට දිගටම ලැබුණා මම එතෙන්ට ආපු ක්‍රමය. ඉතින් මම ඒක සමතන් වාර්තනාව වාර්තාවකට හැදුවා. හදලා ඒකේ ලෞකික ජීවිතයේ දේවලුත් තියෙනවා ඒක නිසා අර හරියට අර මම ස්පිතාලේ වැඩ කරලා සතිය ලැබුණා වගේ දෙයක් මෙතනක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ වහන්සේට මම මේ කියන්න කැමතියි මේ මට ඒකට වෙනම අවස්ථාවක් ඕනේ මෙතන එක ඩිස්කස් කරන්න අමාරු ගතියක් තියෙනවා. හ්ම් හ්ම් ඒකයි මම මේක එච්චරයි මට කියන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිහඬතාවයෙන් පෙනී යන්නේ තවත් ප්‍රශ්න නැති බවයි. එවනම් අද ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච වැඩ සමෝහ හැම දිනාටම බොහොම පිසිදු වෙන්න ඕන. අද කරපු ධර්ම අනුශාසනාවත් ඒ අවවාදයට සහ ඒ ධර්ම සාකච්ඡාව තුළින් ලබාගත ඒ ධර්ම දැනුම වත් සෑම සියෝජනාගේ ජීවිතවලට සියලු යහපතම වේවා සිතක්ෂාන්තය කරුණු දෙයක් සිද්ධ වෙනවා. මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාටම තිරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සාදු සාදු සාදු සාදු සාදු එන අවසරයේ දවසන්නේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.